ඉතින් කොහොමද සතුටින් ඉන්නට කියලා උපදෙස් දෙන්නේ? ඒ නිසා කොහොමද මේක කරන්නේ කියලා ලොකු අර්බුදයක් මගේ මනසේ ගොඩ නැගුණා. නමුත් මෙසේ ජීවිතය පිළිබඳව නැවත නැවත ප්‍රත්‍යක්ෂා කරද්දී තමයි තේරුනේ මමත් මුල් අවදියේ හිතුවේ බාහිර ලෝකය නිසා අපට මේ දුක් දුම්නස් ඇති වෙන්නේ.